ඒක නිසා මෙන්න මේ සංදිස්ථානේ තාමත්ම වැදගත්. මේ සංදිස්ථාන ඒ නිසා අපිට කියන්න පුළුවන් මේක පිළිබඳව අපේ තියෙන මේ දක්ෂකම නැත්නම් මෙහිදී අපි ස්පාසුව හැසිරෙන තියෙන අපේ තියෙන හුරුබූටිකම එනකොට මේක තමයි ධර්මයේ මජ්ජේ කල්යාණය කියන්නේ. ආදි කල්යාණම් මජ්ජේ කල්යාණම් පරිෝසాన කල්යාණම් මේ කේවල පරිපූර්ණ සාර්ථකං සබ්යංජනං කියලා දරුවත් තමයි දේශනා කරන්නේ. ඒ මොකද මෙතෙන්ද එනකම් මේ කියන මේ ගැම්ම මේ කියන Java මේ කියන මේ කරන්ට් එක වදිනා වගේ ගතිය එන තෙක්ම අපිට මේ ධර්මයේ තියෙන සුවක්ඛාත ගතිය ධර්මයේ විසින් ධර්මය කියාපාන ගතියක් තියෙනවා අපිට පේන්නේ සුවක්ඛාතයි කියලා පාලි දන්නකම නැත්නම් පාලි වල තියෙන ව්‍යාකරණ දන්නකම නැත්නම් අපිට පන්තික තියාගෙන කවුරු හරි මේ උගන්වන දර්ශනය කියලා. ඒවා සේරම මේ ධර්මයේ විසින් ධර්ම ප්‍රකාශ කරන මට්ටමට අඩුම කැඩුම මිස ධර්ම ප්‍රකාශ කිරීම නෙවෙයි. ධර්මය කියන්නේ ධර්මතාවයක්. අපි ඒක අවශ්‍ය පුදුසකම් පහසුකම් සලසලා දීවාම ධර්ම විසින් ධර්ම ප්‍රකාශ වෙන්න පටන් ගන්නවා. මේ ස්වකහාත ධර්මයේ ආදී කල්යාණය, මධ්‍යේ කල්යාණය, පරියෝසන කල්යාණය. එතකොට තමයි අපිට තේරෙන පටන් අරගන්නේ මෙන්න මෙතෙන්දි ක්‍රියාත්මක වෙන ශ්‍රද්ධාව. මේ මල් පුදනකොට තියෙන ශ්‍රද්ධාවක්වත්, දාන දෙනකොට තියෙන ශ්‍රද්ධාව වගේ එකක් මෙතන හරියන්නේ නැහැ. ඊට වැඩිය සම්පූර්ණ කාය ජීවිත නිරපේක්ෂව දැන් මම ඉන්නේ කයත් නැතුව ආනාපානෙත් නැතුව ඇතුළේ පිටවීමක් නැතුව මේ සේරම නැති වුණා නම් මොකද්ද සද්ධාාවක් තියෙනවා කුලං වදින්න නැත්නම්ක පහනපත් වෙන පහනක පහන් දැල්ල වගේ අඛණ්ඩව පවත්වන්න පුළුවන් මේ සද්ධාව තුළින් ප්‍රකාශ කරන ධර්මය අපි සංසාර මෙතෙක් කවදාකවත් අත්දැකලා නැහැ අත්දැක්කනම් අපව යන්නෙත් නැහැ නිසා මෙතනදී කියන මේ ධර්මයේ තියෙන ස්වකහාත ගතිය ඒක අල්පෙන් කවුරුවක්වත් කියලා දෙන්න අට කතාචාරින් වහන්සලාව වෙන කවුරක්වත් ඕනේ කරන්නේ. ඉබේම එන්න පටන් අර ගන්නවා මෙන්න මේක තමයි ওই බුදුහාඳුරෝ කියන මේ බැස ගන්නාතුළු සද්ධා කියන්නේ ඕකයි. වීරියේ ආරම්භ ධාතුව නෙමෙයි මේක නික්කම ධාතුව. දැන් ඉතින් සද්ධාවෙන් මේ සතියෙන් නික්මීමක් ලබාගෙන කම්මසඤ්ඤයට හිමීට හේතු වෙන වෙලාව. ඒ නික්කම ධාතුවට යන වීර්යය මදහත් තැනට එනවා. සතියත් සාමාන්‍ය වැටි වැටි යන සතිය නෙවෙයි අඛණ්ඩ සතියට එන්න පටන් ගන්නවා. සමාධියත් චිත්ත ඒකාග්‍රතාවයත් කණික චිත්ත ඒකාග්‍රතාවයට එන්න පටන් ගන්නවා. කණමත්තක් ත්‍රිතික සමාධියකට එන්න පටන් ගන්නවා. ශීඝ්‍රයෙන් වෙනස් වෙන පදනමක උනත් සම්බරතාවය පවත්වාගෙන ඉන්න පැටලෙන බැරල් එකක් උඩ සමබර කරනවා වගේ. එහෙම නැත්නම් ඒ සර්කස් කරන පෙන්නන මිනිස්සු අර විවිධාකාර සර්කස් කරනවා වගේ නිසා කොහොම හරි සම්බරතාවය රැක ගන්න. ආන්නේ වගේ සමාජයක් එන්න පටන් වේගෙන් අරමුණු වෙනස් වෙනවා. කොච්චර වෙනස් වුණත් හරියටම අර ගලි මුං ඇට ගලවම් කරලා දාපුවාම පරිය කවදාකවත් ගලි කැටයකට ගන්නෑ. පරිය ගන්නේ හරියටම මුං ඇටයටම තමයි. ආන්නේ වගේ තමයි කොච්චර වේදනාවක් අද්ද හිතිලි දුනත් හරියට අරමුණටම යන විදිහේ සමාධියක් එනවා. එතකොට තමයි මේ ප්‍රඥාව පහළ වෙන සම්පජන්‍ය පහළ වෙන අවශ්‍ය ශක්තිය ලැබෙන්නේ. මේක මේ බුදුහාඳුරාගේ දෙයක්වත් මට අයිති දෙයක්වත් මේ පැවිදි වුණා නැති වුණායි කියලා දෙයක්වත් මොන්නම්ම දෙයකටවත් අයිති දෙයක් නෙවෙයි. ඒක ධර්මතාවයක්. ඒක ඒක විසින් ප්‍රකාශ කරනවා. ඒකට තමයි අපි කියන්නේ සුවක්කාත ගතිය. සාන්දෘෂ්ටිකයි කියලා කියන්නේ මේක තමන්ගෙන ආය අතරම මේ දැන් පේනවා. ඊගා චිත්තක්ෂණ වෙන එක දැන් බලනවා නෙවෙයි. ඒ චිත්තක්ෂණය එක ඒ චිත්තක්ෂණයමයි පේන්නේ. කල්ලාතුව සැලසුම් කරනවත් නෙවෙයි. ඒ වගේම දැකපු එක ඊගා චිත්තක්ෂණයට බලන්නත් බෑ. හරියට මේ අකුණු විදුලි ගහන වෙලාවක හරියට මහත තියා බලන්නේ කිව්වොත් ඔන්න විදුලි ඡාපේ පේන්නේ. ඒක වේදෙන දකුණු සිට වමටද වම සිට දකුණු ඊට චිත්තක්ෂණයට කලින් විදුලි ඡාපේ විදුලි ඡාපේ මොන්නම ලකුණක් සාදේ නැහැ. ඒ වගේම ඡාපේ ගියාට පස්සේ ආසේ මොනම ලකුණක්වත් නැහැ. අන්න ඒ වගේ තමයි පිම්බීම හැකිලිම හෝ ආනාපානය හෝ වම දකුණ හෝ ඒ අරමුණ එනවා තා සමගම ඒකට ඉතින් කලින් ගත්ත චිත්තක්ෂණේ ගැම්මට වහාම අරමුණට හිත සතිය විහිදුවන ශක්තිය આવොත් ඒ අරමුණ උණු උණු වීම සත්‍යච් වෙලා යකඩ තලා ගන්නවා වගේ තලා ගන්න පුළුවන් ශක්තියක් එනවා ඒ ශක්තිය මම නෙවෙයි ඒ ශක්තිය මගේත් නෙවෙයි ඒක ශක්තියක් ඒ ශක්තියට එන්න නම් කලින්ම වරද්ද වරද්ද සතිපට්ඨානේ කරන්න ඕනේ සතියේ රටක් වරද කරන්න ඕනේ. වීර්ය වරද්ද වරද්ද කරනකොට ආපු වෙලාවට නම් කියන්න පුළුවන් දැන් නම් ආවයි කියලා. ආනේ විදිහට ඒ සාන්දෘෂ්ටික ගතිය ඒ ජීවත් වෙන්න පුළුවන්. ඒක ඒ තුල තමයි ජීවත් වෙන්න පුළුවන්. මමය නෙවෙයි නමුත් රැක ගන්න දැන ගන්න පුළුවන් විදිහට ගත්තෙට ඒ පුදුම සාන්දෘෂ්ටික ගතියක් එන්න පටන් ගන්නවා. මොහොතකට කලින් මුත් බෑ මොහොතකට පස්සෙත් බෑ. සක්කාතෝ භගවතා ධම්මෝ සාන්දිටිකෝ අකාලිකෝ. අකාලික කියන්නේ තෝකම තමයි. දැන් දානයක් දීපම අපි කියන්නේ මතු භවයේ විසාකා වාගේ එහෙම නැත්නම් කේමා වාගේ උප්පලවන්නා වාගේ සසන්දිමිත් වාගේ ලස්සන රූපයක් ලැබේවා නැත්නම් බිම්බිසාර රජුරෝ වාගේ අනාථ බින්දුකර විශාල දුරදිග ගමනක් නෙදී ඒ නිසා අපි මේ දාන දෙනවා කියලා කියන උගාවක් කල් කියලා ප්‍රතිඵල ලබා දෙන විශ්වාසයකට සල්ලි දානවා වගේ වැඩක්. ඒ නිසා ඒක වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ නම් හැබැයි එහෙම කියලා නෑ බුදුරජාණන්සේ කියලා තියෙනවා මේ ආත්මෙදිම ගන්න පුළුවන් යමක් තියෙනයි කියලා. නමුත් අපි හිතන්නේ මේ ආත්මේ මේ ඉන්වෙස්ට්මන්ට් එක කරන්නේ ඊගාව ආත්මේ හොඳට පුලි වෙලා හම්බ වෙයි කියලා හිතනවා. ඒ වගේ කාලාන්තරයක් පෙන්වනවා දාන කතාවේ. සීල කතාවටත් ඔය විදිහේ ටිකක් අඩු කාලාන්තරයක් පෙන්වනවා. සීල් දැකලා මෙච්චර කල් ගියාට පස්සේ තමයි සීලේ ආනිසංස ලැබෙන්නේ. නමුත් සමාධියට කියන මේ ක්ෂණික සමාධියට ගියාම නම් කරනකොටම ප්‍රතිඵල වෙනවා. වෙන විදිහකට කියනවා නම් ඒ ධර්මතා පෙළ ගැහෙනකොටම අය කරවන්නේ හෝ විඳින්නේ අතර කාලයක් නෑ ඒ චිත්තක්ෂණයේදීම ඒ අකාලිකව පේන්න පටන් ගන්නවා මේක මේකටත් වැඩි ඉතාමත්ම සජීවී වෙනවා ඔය සම්පජඤ්ඤ ධර්ම ක්‍රියාත්මක වෙන තාක් දිග්ගතෝම අකාලිකයි අකාලිකයි කියලා කියන්නේ ප්‍රශ්න පත්‍රයේ උත්තර ලියන ප්‍රතිපයනකම් ඉන්න ඕනේ ලියනකොටම දන්නවා පාද්ද පෙල්ල කියලා ඒ මොකද ඒ තරම් යට තියෙන සතියක් වීර්යයක් සමාධියත් පුදුම එකලසක් කරන් දෙනවා. හරියට මේ මේ බිමට ගහලා තියෙන ලෑලි වල හේස්තුව වැඩිලා වගේ. ඉතින් ඒක තුල මොන වැඩ කරන ගියත් තනි ලෑල්ල වගේ පේන. ඒකට සම්පජඤ්ඤය දිගට යනකම් ඔය අකාලිකත්වය හොඳට පේන්න පටන් ගන්නවා. ඒක කියලා දෙන්න බෑ. අනිච්ඡන්දෝක්ඛං කියලා මෙනේ කරන්නත් බෑ. මෙනේ කරන්නවත් බෑ අඩුවයි. ඒක නිසා මම දැන් මේ ආනාපානෙත් වෙනවා රූප ශබ්ද ගන්ධ මම දැන් මොකද්ද මෙනෙහි කරන්නේ මම රූප මෙනෙහි කරනවාද ආනාපානෙ මෙනෙහි කරනවාද ශබ්ද වෙන එක මොන්නම දෙයක්වත් එහෙම කල්පනා කර හිටියොත් ඒක භාවනාව නෙවෙයි. මේ සතිපට්ඨාන නෙවෙයි ඒක කවදාකවත් සම්පජඤ්ඤයකට යොමු වෙන්නේ නැහැ. ඊට ඉස්සෙල්ලම හිතලා තියෙන්න ඕනේ වැටිලා, වැරදිලා, තේරුම් අරගෙන මට දැන් තියෙන මේක මම ගත්ත රූප ධර්මයේ හැකි තාක් දුරට අන්තිම සිවුම් වෙනකම් බලන්නේ මේකයි කියන්නේ. ඒ මැත්තේ මරණ එකයි කියන්නේ. මංගේ ගහන යන මිනිහා පිටුරු ගහත් දෙල්ලනවා වගේ තමන් ගත් අරමුණේම එල්ලෙන එකයි කියන්නේ. එල් වෙනකොට එල් වෙනකොට මේ ගැම්ම එනකොට ඒ අරමුණ මතම එහි යත්තා වූ මේ සාන්තති ස්වභාවය, ගලායන ස්වභාවය එයි. ඒක ඉල්ලන්න යන්න බෑ. අපිට කරන්න පුළුවන් ඒකට සමීප වෙන එකයි. යම් වෙලාවක අරමුණ හිතයි එකතු වෙච්ච ගමන්, සම්පජානීය ලැබිච්ච ගමන් ඒ අකාලික ස්වරූපේ පේනවා. කල් නොඒවා ප්‍රතිඵල දෙන ගැටේ පේනවා. සාන්දිටිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ කණෙන් ඇදලා පෙන්වන්න පුළුවන් ඔන්න කෙරුවොත් හරියනවා කියලා. ඒ තරමටම ඒක හරියට මේ කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක් වගේ. හරියට ඒක වැඩ කරන්න ගත්තා නම් බොත්තම තද කරන පමා විතරයි ඒක කිසිසේත්ම පටලැවෙන්න දෙයක් නැහැ. ඒ තරමටම ඒ පස්තික භාවය ඒව බලව කියලා කියන්නේ. නැත්තම් කොහොමද ගුරුවරු මෙච්චර මේ කාම ලෝකේ ගත කරන හීනකින්වත් මේ ජීවිත නිවන් දකින්න හිතන්නේ නැති පිරිසකට මේ ධර්ම අනුගමනේ සද්ධාව මාර්ගයෙන්, වීර්ය මාර්ගයෙන්, සත්‍ය මාර්ගයෙන් කියලා දෙන්නේ. කියලා දෙන්නේ Tamanට ලැබිච්ච අත්දැකීම නිසා ඒ අත්දැකීම හදා බෙදා ගන්නකොට අනික් අයටත් එක බෝ වෙන ලෙඩක් වගේ උත්සාහ කරන්න හිතෙනවා. උත්සාහ කරපු ධර්මයට ඒහිපස්සිකයි. කොච්චර ඒහිපස්සික වෙනවද කියලා හිතනවනම් මේ සම්පජඤ්ඤය ටිකක් කරගෙන යනකොට අනේ මේ ධර්මයේ අම්මට කියලා දෙන්න නැත්තම් තාත්තට කියලා දෙන්න නැත්තම් අනේ අපිට ගුරුවරුන්ට මේක දෙන්න නැත්නම් අනේ මේ අත්තු මෙච්චර පින් කෙරුවට කවදාකවත් මෙහෙම දෙයක් ස්පර්ශ කෙරුවද කියලා සමහරලාට ඕනකට වැඩි පඬිලකමුත් මතුවේ. ඒක නම් ඉතින් පැහැදිලිව වල කපා ගැනීම. නමුත් ඒක වළක්වන්න බෑ. මොකද බුදුජානක දේශනා කළා තියෙනවා අපිට යම් කිසි වගේ ප්‍රඥාවක් පහළ වුණොත් ඒක වහන්න බෑ කියලා. ඒකෙන් යන්න ගමනක් හිතුනොත් වහන්න බෑ කියලා. ඒ වගේම තමයි හොඳ රසමසවුලක් හම්බුනොත් කොහොමද හරි හදා බෙදාන කන්න හිතනවානේ. අන්නේම ගතියක් තියෙනවා. නමුත් ඒක දැනගන්න ඕනේ මේ එහිපස්සික ස්වરૂපය මේ හරුවචනන්ගේ අවුරුදු 2500 නැත්නම් 2600 කට ඉස්සලා අත්දකපු දෙය නෙමෙයි. උන්වහන්සේ දාකිව මගේ ධර්මය එහිපස්සිකයි කියලා. සත්‍ය පිහිටවන්නේ නැතුව මොන එහිපස්සිකකම. කවදාකවත් හිණේකවත් හිතන්න එපා. මේ සත්‍ය අකන්න භාවයෙන් මතුවෙන මේ සාන්දෘෂ්ටික ගතිය මේ සම්පදඤ්ඤ ගතිය නැත්තම් මොන එහිපස්සිකමද? මොකක්ද ගෙනල්ලා පෙන්වන්නද අපි? ඒ නිසා ගුරුන් පුත්‍රන්ස දේශනා කළා කියනවා කාට හරි අවශ්‍ය නම් දැනගන්න මේ සරුවත්න සාසනේ ආයිරානික සාසනේ දැනසෙන්නේ කොහොමද කියලා හරියන්නේ කොහොමද කියලා සතිපට්ඨානේ පිළිහිටනවා නම් හරියනවා නැත්නම් සාසනේ වෙනදෙනවා මොන සංවිධානයකින්වත් කරන්නේ gadol වැඩ ඒව බුල්ඩෝසර් වලට යටයි මේක යට කරන්න බෑ මේක මේන විශීලය මේන සමාධිය මේන ප්‍රඥාව මොනම දෙයකටවත් යට කරන්න බෑ. මොනම හතුරකටවත් යට කරන්න බෑ. ඒක නිසා මේ කියන එහිපස්සික භාවයේ ඉස්සල්ලාම අපේම තියෙන මොඩකමට අපි පෙන්ලා දෙන්න ඕනේ මේ ධර්ම පෙළ ගැහුණා නම් සම්පදන්නේ වෙනවා. ඒ වගේම තමයි ඕපනයිකයි. මේක මහ බුදුමාකාර වචනයක් නේ ඕපනයිකයි කියලා කියන්නේ උපනයනය කරන තුලයි හොඳ සද්ධාාවක් ආවා නම් ඒක ඉතින් කවුරුවක්වත් පාරක පන්න දෙයක් නෑ ඒක ඒකාන්තයෙන්ම හොඳ වීර්යයකට හේතු වෙනවා. හේතුත් වෙනවා හේතුත් වෙනවා. ඒ වගේම හොඳ වීර්යයක් සද්ධාවල් දෙක ආවනම් ඒ පුද්ගලයා ගුරුවරයෙක් ළඟට ගිහිල්ලා දැන් ආනාපානය කරන්න කිව්වොත් ඒ පුද්ගලයාට සතිය අනිවාර්යයෙන්ම ඇති වෙනවා. වීර්යයි සතියයි සද්ධාවයි වීර්යයි ආවනම් ඒ දෙක තමයි සතිය ඇති කරන්න අවශ්‍ය කරන හේතු. ඒ දෙක හැදුනා නම් ඒ දෙක කියලා හේතු වෙන්නේ සත්‍යම තමයි. මේ සද්ධාව විරිය සතිය ආවනම් සමාධිය. සමාධියට ආවනම් සම්පජානය. නිසා මේවා එකින් එකට එකින් එකට උපනයනය කරන ගතියක් තියෙනවා. ඒ උපනයන ගතිය අපිට පේනවා අපි වෙනදට වැඩිය බණ අහනකොට හොඳට ගැඹුරු තේරෙන ගතියකුත් තියෙනවා. වෙනදට වඩා හොඳ කල්යාණ මිත්‍රෝ ළඟට එන ගතියකුත් තියෙනවා. අපිට මුළු දවස පුරාම සතිය පිළිටන්න පුළුවන් ගතියකුත් තියෙනවා. ඒ පිළිටන පිළිටන සතියමදී සම්පජන්‍ය එනකොට සාමාන්‍ය මේ අනිච්චන් දුක්ඛන් අනත්තන් කියලා නොකියුවත් මේ කරන විකාර වැඩ මේ සුඛෝපභෝගී වැඩ නිකම් මේ සෝබන නිකම්ම හැලෙන ගතියකට එනවා. සාමාන්‍ය මූලික අවශ්‍යතාවන් වලටපත් වෙනවා. මේක තමයි ඕපන් අයින කියන්නේ. මම මේකට කියන්නේ මගේ වචනේ බුදුහාමරගේ තියෙන පුරුෂ ධම්ම සාර්ථි ගුණය. මොකද මං වගේ පුරුෂයෙක් මොනම මොකාටවත් দমনය කරන්න බෑ. මේ මේ මේ දෙක භාවනා කරලා මෙතෙන් ආවට පස්සේ පුදුම තාලෙට බුදුහාමර කෙරේ ගෞරවයක්, ධර්මයේ කෙරේ ගෞරවයක් මේක මෙතෙක් ගෙනාවු මේ සංගරත්නයේ කෙරේ ගෞරවය එනකොට මට හිතා ගන්න බැරි වුණා කොයි විදිහට කැප වෙලා මේකට මම වන්දි ගෙවන්නෝ එතකොට මට දිනු අඟුලිමාල দমনය කරන එක මහ ලොකු දෙයක් නෙවෙයි. මගේ මේ වෙච්ච වෙනස. ධර්මයේ දිහාවට බුදුන් දිහා දැකලාද අපේ මේ කල්ලතෝන්නේ බුදුහාමුදුරු ඉන්දියාවේ. අපි ලංකාවේ. දැන් ආවනම් එහෙම කල්ලතෝන්නේ. ඒ මේකේ දැන් අපිට වෙන්නේ අපේ මාමා බාප්පා දැක්කට වැඩිය වෙදී දැන් බුදුහාමුදුරු කියනකොට බුදුම ශ්‍රද්ධාවක් ඒ. ඒ මොකකින්වත් නෙවෙයි. ඒක කවදාකවත් මේ සමාධි පිළිවෙලකට කියලා බුදු පිළිමෙල්ලලා කියන දක්ෂකමට නෙවෙයි. ඒ කියන්නේ පැහැදිලිව මේ සතිය මෝරපු වෙලාවට තමයි. ඒක නිසා ඕපන එක ගතිය බය වෙන්න දෙයක් නෑ. මම අහනකොට මම දැන් සාමාන්‍යයෙන් කියන්නේ මම දැන් ඉන්නේ කන්වේ බෙල්ට් එකක් උඩ බෙල්ට් එක ගෙනියයි. මට දැන් මොනවක් කරන්න දෙයක් නෑ. ඒත් ඒ තරම්ම විශ්වාසයි වැටෙනවනම් ආයෙත් අර මුස්ලිම් මේ මේ හින්දු මනසේ නාලේ අලු ගන්නවා ගා ගන්නවා වගේ සද්ධාවතයි වීර්යයටයි සත්‍යයටයි වන්දනා කරලා පොඩ්ඩක් ආගත්තාම ඉතුරු ටික කරලා දෙන්න. ඒ නිසා මම කියන්නේ සම්පජඤ්ඤය එච්චර නොගතගත යුත්තක්ද කියලා. ඉගෙන ගත යුත්තක් නෙවෙයි. ඉගෙන ගත යුත්තේ ඒ සම්පජඤ්ඤය ඇති කරන මූලික ධර්ම ටිකට පමණයි. ඒ ධර්ම ටික ආවනම් ඒක උපනයන උපනයය කරන ගතියක් කියනවා. අනිවාර්යයෙන් මේට වැඩි හොඳ දැනට අපි ගිහිල්ලා අතාරිනවා. ඒක මම හිතනවා මේ පිළිස හොඳටම දන්න කාරණාවක්. මේවා හිතන්න එපා මේ අපි තටමලා ගත්ත අපි හිතලා ගත්ත සමීකරණ වල වැඩ වෙනවා කියලා. අපිට කරන්න තියෙන අපේ ළඟ තියෙන මේ අවශ්‍ය මූලික පංච බල පංචේන්ද්‍රිය ධර්ම හැදෙනකොට ඉබේම මේවා කෙර දෙන ගතියක් එනවා. ඒක ඕපනයික් ගතිය බුදුජානනාදී පටන් ගත්ත දෙයක් නෙවෙයි ධර්මයේ ස්වභාවයක්. හැබැයි මේ ඕපනයික ගතිය මොනම තාලකින්වත් පණ ගහන්නේ නැහැ මේ ධර්මයේ මධ්‍යයේ කල්යාණයට එනකම්. ආදි කල්යාණෙදි මේක නැහැ. ආදි කල්යාණෙදි ඒක පේන්නේ නිකන් හතරස් දේවල්. ඒවා වචන වලට ව්‍යාකරණ වලට කළු ලෑල්ලට සීමා වෙනවා. ඒක අවශ්‍යයි. මම මේක කොහොමද කපුන්ති කියලා සලකන්නේ. නමුත් මේක වැටෙන්න පටන් ගන්න ගැම්ම එන්නේ පැහැදිලිවම මේ සති සමාධි පෙළ ගැහිලා එනකොට උපනායනය කරන ගතිය. ඕපනායිකෝ ස්වක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිත්තිකෝ අකාලිකෝ ඒපස්සී කෝපනායිකෝ ඊට පස්සේ තියෙන ගුණ මට දැන් මතක් වෙන්නේ නැහැ ගුණ දෙක. මොකක්ද ඊගාට තියෙන්නේ? පච්චත්තං වේදිතා. ප්‍රත්‍යක්ෂ වශයෙන් අත් දකින්න තාක්කල් ඒක ධර්ම නෙවෙයි. පච්චත්ත වශයෙන් ප්‍රත්‍යක්ෂ ප්‍රත්‍යක්ෂ කියලා කියන්නේ පති අක්ක. ඇහැට ඉස්සරහා. ඇහැ ඉස්සරහාම ආනාපානේ නැත්තම් ඉතින් ඒක සම්පජන්නේ නෙවෙයි. ඒක සතිය නෙවෙයි. ඒක නෙමෙයි වීර්ය කියන්නේ. ඒක නෙවෙයි සද්ධාව කියන්නේ. සත්‍ය ආනාපාන නම් ආනාපාන. සක්මන නම් සක්මන ප්‍රත්‍යක්ෂව ඉන්නවා. අස්පනා පිට කියලා අපි මේක සිංහලට දාන්නේ. ඒක ආරමුණෙන් පිට කියලා කල්පනා කරන සෑම දෙයක්ම අපි කියනවා චින්තාමය. ඒවා කිසිසේත් ප්‍රත්‍යක්ෂයට සමාන නැහැ. ඊට වැඩි හොඳයි ප්‍රත්‍යක්ෂයේ අවුන්සයක් හොඳයි ওই චින්තාමය ධර්ම ටොන් එකට වඩා. නමුත් අභාග්‍යයකට වගේ බර ගාන අර දන්න චින්තාමයම හපාපා ඉන්නවල කරක් දවල්ට කාලා රැයට වමාරා ගන්නවා. චූවින්ද කඩ. ඒක මම භයානක රෝගයක්. නමුත් පැහැදිලිවම කිය හැකි මේ සතිය නැගිටලා සම්පජඤ්ඤයට ගියා නම් ඔය චින්තාමේ දේවල් සේරම මැකලා යන්න පටන් ගන්නවා. තේරෙනවා මේව වසවිෂ වාගේ. කල්පනා කරන දේවල් නෙමෙයි කරන්න තියෙන්නේ මේ අරමුණේ හිත පවත්වන එකයි. ඒ වගේම අවදාකවත් විඤ්ඤූ සත්පුරුෂයන් විසින් පුංචි කළ සලකන්නේ අනිවාර්යයෙන්ම ගරු කරනවා. මොකද ඒ තරම මේකටයි ඇත්තටම සයන්ස් කියලා කියනවා කියන්න ඕනේ. ඔයින් එපිට තියෙන ඔය ওই විකාරෙට මොනම තාලකින්වත් මේ කියන විද්‍යාත්මක ගතියක් නැහැ. මේක තමයි නියම මේක. මේක හැබැයි සිද්ධ වෙන්නේ මම දැන් මෙතන. කවදාකවත් පොදු ජන මට්ටමකට ගන්න බෑ. කවදාකවත් පොළට ගිහලා විකුණන්නත් බෑ. පොළෙන් ගේන්නත් බෑ. ඒ වගේම Taman තුළින්ම ගන්න තියෙන්නේ අන්න එවැනි දෙයකට එන්න නම් ඒ කියන්නේ ධර්මයේ කියන මේ මජ්ජේ කල්යනා දෙන්නම් මේ සම්පජඤ්ඤ ගතිය පුදුම තාලෙට Taman තුල උදෙත් තියෙන්න ඕන, දවලුත් තියෙන්න ඕන, හවසක් තියෙන්න ඕනේ. එහෙම වුණොත් ඒ අර ගතේ ටිකේ සුත්තේ జాగෘතේ භාසිතේ ආදී තැන්වල ඒ සක්මණේදිත් පේනවා. කතා කර කර ඉන්න ගියාම ඒ කතාව කරන්න කලින් විතක්ක හැඩගැහෙන හැටි. මේ මනුස්සයාට මම දැන් මොකක් හරි කියන්න ඕනේ. ඒ විතක්ක පටන් ගන්නතර පස්සේ හිත මොන තරම් වේගෙන් කොන අග මුල අල්ලන්න බැරි වෙන්න වේග කරකැවෙනවා. කරකැවෙනකොට සත්‍යයක් කියා සම්පජාඤ්ඤය දැන් මොනවාක්වත් නැතු වෙනවා. මේක කල්පනා වෙන්න පටන් ගන්න මම මේ කතා කරනකොට කොහොමද දැන් මේ සතිය පිහිටවන්නේ? හොඳට බලනකොට පේන හොඳම වැඩේ තමයි එවැනි කතා වලට පුළුවන් තරම් අයින් වෙච්ච කර්මද. සතිය පිහිටවන්න පුළුවන්. අන්නේ විදිහට ඒ විතක්ක වේගය දිහා බලනකොට තමයි මේ විතක්ක වේගය නම් නතර කරන්න බැයි තරම වේගයක්. මට මේක අඩු කරන්න ඕනේ. අඩු කරලා එක තැනක නතර කරන්න ඕනේ. නිදි කරවන්න ඕනේ ආදි වශයෙන් මේක සරුවචනාංශයේ විතක්ක සංතාන සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. විතක්ක සංඛාර සංතහාන පජහන ක්‍රමය කියලා. ඒ ඔය සක්මන් කරනකොට හරි අපි සක්මන් කරනකොට වැඩි එක හොඳ නිදර්ශනයක් අපි මොකක් හරි එකක් හදිස්සියේ කඩිමුඩිය යන වෙලාවක් කියලා. ඒ යන වෙලාවක අපිට කල්පනා වුණොත් නැත්නම් සතිය පිහිටියොත් අපිට තේරෙන පටන් අර ගන්නවා දැන් අර ආපු මේ චේතනා වේගයටයි මේ දුවන්නේ. ඒ වේගය කොච්චරද කියලා කියනනම් අපිට මොනම තරයක නතර කරන්න බෑ. නමුත් අපි දන්නවා මෙච්චර වේගය යනකොට සත්‍ය පිහිටවන්නත් බෑ. එතකොට අපිට සිද්ධ වෙනවා මෙච්චරම දුවන්නේ නැතුව අපිට සාමාන්‍ය වේගයෙන් ගිහිල්ලා මේක කරගන්න බැරිද? නොකෙරුණත් අඩු ගන්න එහෙම කෙරුවා සතියට ලාභයි නේද කියලා අර අධික වේග වෙනකොට මද වේගයෙන් යන කටයකට යන්න පුළුවන් කියලා හරුවත් තමයි සාකච්ඡා කරන්නේ. මද වේගය යනකොට කල්පනා කරුවොත් එහෙම මේකට වැඩිය බොහොම තැම්පත් ගමනකින් යන්න බැරිද? එහෙම වේගයකින් යනකොට ඒ කියන්නේ අරමුණෙන් පිට ගිය වෙලාවල් වල හිතගෙන ඉඳලා බැරිද? ඉඳගෙන ඉඳලා බැරිද? මෙතනම රැකපිලා බැරිද කියලා අර වේගය යනවා හිමීට හිමීට හිමීට හිමීට අඩු වෙන්න පටන් අරගන්නවා. ආන් මේ විදිහට මේ වෙන දක්ලා දෙන විදිහ ආලෝකිතේ විලෝකිතේ සම්පදානකාරී හොදී සම්මීජිතේ ප්‍රසාරිතේ සම්පජානකාරී හෝදි වශයෙන් හැම ජීවිතේ සම්බන්ධ එකක්ම සම්බන්ධ කරලා පෙන්නලා තියෙන්නේ වඩා වේග තැන ඉඳලා සියුම් තැන දක්වා මේ සම්පජඤ්ඤය ක්‍රියාත්මක කරන එක. මේ සම්පජඤ්ඤය ක්‍රියාත්මක කරනකොට යම් තැනක මේ ධර්මයේ තියෙන ඕපනයික ගතිය, අකාලික ගතිය වැටහෙනවා නම් ඒක හොඳටම පේනවා මේ ධර්මයේ අධිකාරී ශක්තිය. මේ භාවනා කරන මට නම් ඇත්තෙම නැහැ. මට පුළුවන් කරන්නේ ඒක අඩුම ගැඩුම සකස් කරලා දීලා වේගයට ගන්න එක විතරයි. ඒ වාගේම සරුවචන වහන්සේටත් නැහැ. මේක සරුවචන වහන්සේ ඇති කරපු දෙයක්වත් වවපු දෙයක්වත් නෙවෙයි. උන්වහන්සේ මේකට සාක්ෂාත් කරන්නේ විතරයි උනේ. ඒක හරි පුදුම හිතෙනවා. ඒ සම්පජඤ්ඤ සති වගේ ධර්ම පිළිගියාට පස්සේ මේ විදිහේ හොඳට tempatව නිවිසන සිල්ලේ සම්පජඤ්ඤේ පහල කරලා බලනකොට පේනා වූ මේ නාම රූප ධර්ම වල ප්‍රවාහය වගේ දෙයක්. එහෙම නැත්නම් ඊයත් ආ වූ පෙළෙන සුළු ගති වුණ දෙයක්. භාවනා නොකරන අනික් කෙනාගේ toy තාලෙටම සිද්ධ වෙනවා. හැබැයි ਉਹ දකින්නේ නැහැ. ඒකට දකින්නේ මේ සති සම්පජඤ්ඤය කියන කණ්ණාඩිය නෑ. ඒ නිසා ඒ පුද්ගලයා හිතන්නේ මේක කවුරු හරි කරපු දෙයක්, කෝ නියමයක්. එහෙම නැත්නම් විසම කාල ගුණයක්. මොකක් හරි දෙයකට හේතු කරනවා එක්ක ආත්ම සංඥා නැත්නම් අහංකාර දෙයියන්ට හේතු කරනවා. නමුත් සති සම්පජානිය කියන එක නම් තේරෙනවා මේ කාරණා හොඳට දැක්කොත් මේ සේරටම මම වග කියන්න ඕනේ මේ පිට යන මේ වේග වෙන අධික සේරම කෙලස් වල ශක්තිය. නමුත් ඒක දැකපු දවසේ පුදුමාකාර සතුටක් ඇති වෙනවා සත්පුරුෂයෙකුට නම්. වැරදි බව හැබෑව වේග බව හැබෑව නමුත් මමමයි මේකේ වග කියන්න ඕන නිසා මට පුළුවන් වෙයි මේකේ වගකීම් බාර ගන්න කියලා. එතකොට අර බාහිර ඉන්න එකනටත් මේකමයි නමුත් උ නොදැකීම නම් වූ අවිද්‍යාව තියෙන තාක්කල් කවදාකවත් ඔහුට ඔහුගේ සීලය පිළිබඳ විශ්වාසයක් ඇති කරන්න හම්බ වෙන්නේ නැහැ. සමාධිය පිළිබඳ විශ්වාසයක් ඇති කරන්න හම්බ වෙන්නේ නැහැ. ප්‍රඥා පිළිබඳ විශ්වාසයක් ඇති කරන්න හම්බ වෙන්නේ නැහැ. නමුත් අපි අර වැටි වැටි වැටි වැටි හරි සත්‍ය සමාධි පිටවපු නිසා අපිට පේනවා දැන් අපි මොනතරම් වේගයකද මේ ඉන්නේ මේ වේගකින්දල වෙලා අපි තව තවත් තැම්පත් වෙන්නේ මේ සාන්ත වෙන තත්ත්වයට යන්න නම් ඉස්සල්ලාම අධික වේගය දැක ගන්න ඕනේ. දැක්කට පස්සේ තමයි සම්පජන්‍ය ක්‍රියාත්මක වෙනකොට තමයි ඒ ලැජ්ජ බය ඇති වෙලා, හිරියක පහළ වෙලා, හිමීට හිමීට හිමීට නතර වෙනවා. එතකොට අපිට පුළුවන් වෙනවා අපේ තිරින්ග තද කිරීම පිළිබඳව වගකීම අපි ළඟයි තියෙන්නේ කියලා දැනගන්න. එහෙම නැත්නම් අපේ චර්යාව, අපේ සදාචාරයේ අපි ළඟයි කියන කියලා දැනගත්තට පස්සේ තමයි ඒ පුද්ගලයාට ඇත්තටම සීලයක පිළිපදන්න පුළුවන් ඇත්තටම තමන්ගේ ආත්මය පිළිබඳව යම් කිසි පරිචයක් ගන්න පුළුවන්. මොකද බහිද්ධායයට මේක කරගන්න බැරි ඒ නැති දෙයක් නිසා නෙවෙයි උකට දැකීමේ ඒ අත්කන්නාඩි නැහැ. ඉතින් ඒකට ඒ පුද්ගලයා හිතන්නේම වැරදියටමයි මේක කවුරු හරි මට කරපු දෙයක්. නමුත් අපිට තියෙනවා එහෙම දෙයක් නෙමෙයි මේක ඒකාන්තයෙන්ම ඇතුලේ පහළ වෙන දේ. මේ විදිහට ලක්ෂ කියලා කෝටි වාරයක් මේක බල බල ඉනකොට ඒකේ පරිචයක් එන්න පටන් ගන්නවා. ඒ වගේම මේකේ ඇති වෙන වේගය සහ නැති වෙන වේගය දිහා බලනකොට ආ පුදුමාකාර කවදා පටන් ගත්තද කියලා හිතා ගන්න බැරි කවදා කෙලවර වේද කියලා හිතා ගන්න බැරි ධිකට යන වැඩ පිළිවෙලක් තියෙනවා. හොඳට සක්මනීසිට මේක වැටෙනවා. ආනාපානෙ ගියාමත් හොඳට වැටෙනවා ප්‍රවාහයක් තියෙන මේක. ආනේ ප්‍රවාහය ඇතුළතින් බලන්නත් පුළුවන් අපිට පිටින් බලන්නත් පුළුවන්. ඒ දෙකම ඇති වෙන්න මේ සති සම්බන්ධය තියෙනවා. අනික් අයට ඒක දැක ගන්න බෑ. අපිට පුළුවන් අනුන්ගේ මේක වෙනවා ඇති කියලා හිතන්න මේ ශක්තියෙන් පෙළ ගහලා ආවට පස්සේ. නමුත් ඒක නැති කෙනාට කවදාකවත් මේක දක්වන්න බෑ. ඒ නිසා මේ වෙලාවල් වලට අධ්‍යාත්ම බයිද්දාවතෙන් සංසන්දනය කිරීම සහ ඇතිවීම නැතිවීම දෙක අතර සංසන්දනය කිරීම අපි මේ ඉන්නත මම දැන් මෙතන කියලා ගත්ත දැනුම පච්චක්ක සිද්ධාව අනුමාන සිද්ධාවට වශයෙන් දාලා මේක සමාජ ධර්මයක් බවට ලෝක ධර්මයක් බවට පත් කිරීම හිතේ ශක්තියක්මයි. ඒක අපි කරන්න දෙයක් නැත්තේ නෑ ඒක කෙරෙනවා. ඒක නිසා හැම පරියක්ම හමාර කරනකොට ඉති අධ්‍යත් සංවා කායේ කායානුපස්සී විහෙරති, බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති, අධ්‍යත් බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති කියන එක අනිවාර්යයෙන්ම සඳහන් කරනවා. සමුදේ ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති, වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති, සමුදේ වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කියන එක සඳහන් කරලා තියෙනවා. ඒක භාවනා කළ යුත්තක් නෙවෙයි. ඒක ඉබේ වෙන දෙයක්. ඒ Taman එතෙන් ගියාට පස්සේ අර හොඳ රසමසවුලක් කෑවට පස්සේ කාටද දීලා බෙදාගෙන කන්න හිතනවා වාගේ අපිට හොඳට ධර්ම පැහැහිගෙන එනකොට අපේ ගුරු දෙමව්පියන් මේක දෙත් නැත්තම් කියලා හිතෙන වාගේ මේ සම්පජන්‍ය ධර්ම පහළ වෙනකොට හොඳටම තේරෙනවා මේක මේ මම කියාගන්න මේ සීමාව ඇතුළත සිද්ධ වුණත් අනුන් තුල සිද්ධ වුණත් ධර්මතාවය නම් ධර්මතාවයමයි මනුස්සයෙක් නම් මනුස්සයෙක්මයි. මේ මනුස්සයෙකේ නෑ ස්ත්‍රී පුරුෂ ගති. ඒ මනුස්ස හිතේ නෑ පැවිදි උපවිදි ගති. අනිස හිතේ නෑ කතෝලිකය, බෞද්ධය මොනක්වත් නැහැ. අපි මේ මනුස්ස හිතට බැහැගන්න බැරි ඒ අපේ නීවරණ ධර්ම අයින් කරලා මේ මූල ධර්ම ටික මතු කරගන්නකන් තමයි. ඒක මතු කරගත්තට පස්සේ අපි නිකන් ගංගානංගගේ වැලි තලාවක තියෙන වැලි ඇටයක් විතරයි. අපිට කියලා විශේෂ අනන්‍යතාවයක් නැහැ. අර මහා වැලි තලාවක වැලි ඇටයක් වෙන්න පුළුවන්. මහා සමුද්‍රයේ වතුර බිඳුවක් පාටපත් වෙන්න පුළුවන්. මහා වායු සාගරේ වායු අංශයක් බවට පත් වෙන. ඊට පස්සේ අපි නඩත්තු කරන්න දෙයක් නැහැ. ඒක ඒ වායු සාගරයට යනවා. ඒක නැතුව මේ මම මම කියාගන්න එක තමයි පෘ탁 පෘ탁 කියන එක තමයි පෘ탁 යන භාවය කියන්නේ. ඒක තියෙන තාක්කල් මේ අජත්ත බයිද සංසන්දනේ තියෙනවා. සමුදේ වය ධම්මානුපස්සී කියන සංසන්දනේ තියෙනවා. ඒක ඉබේ වෙන දෙයක්. ඒක නිසා අපි ඒක නෙවෙයි සලකා බැලිය යුත්තේ. නැත්නම් සම්පජඤ්ඤයෙන් ඇති වෙන සංකීර්ණ ඒ වගේම බොහෝ වටිනා ඇතුළාන්ත නෙමෙයි අපිට වැදගත් වෙන්නේ මේ සම්පජන්‍ය ඇති කිරීමට එක දිගට කරගෙන යනා වූ සතිය පිහිටීම තමයි ඉතාම වැදගත් වෙන්නේ. යම් ආකාරයකට මේ සම්පජන්‍ය ධර්ම මතු වුණා නම් ඒ පුද්ගලයා සක්මන් කරනකොට පේන්නේ අත්ති සංඝාතෝ ගච්ඡanti කියලා. ඇට සතිල්ලක් විදිහවා. නැත්තම් මස් මල්ලක්, ලේ මල්ලක්. ඇවිදින්න වගේ තමයි පේන්න පටන් අරගන්නේ. ඒක විය යුක්තක් නෙවෙයි, ඒ වෙන හැටි. ඒ නිසා මේ සම්පජඤ්ඤ පබ්බේට පස්සේ සරුවචනාංශයේ මේ පටික්කුල මනසිකාරය පිණිස ඒ මේ කයි යත්තා වූ කේසා ලෝමනකා දන්ත ආදි වශයෙන් එක එක කොටස් වලට මේක කඩලා පෙන්නනවා. ඒ කඩලා පෙන්නන එකට යම් යම් ලකුණු යම් යම් ආකාර ඒ විනාභිකාරික ලකුණු හැටියට සම්පජඤ්ඤ දියුණු වේගන යනකොට පවතින අකණ්ඩ සතිය මත එක එකනට පේන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් මෙතෙන්දි මේ ආර්ථික භාවනා කළ යුතුයි, මෙතෙන්දි පිළිකුල් භාවනා කළ යුතුයි කියන එක නෙමෙයි මේක තියෙන්නේ. ඒ විකාශනය වෙන ආකාරයට හත්පටාන් සූත්‍රයේ ඉදිරියට සඳහන් වෙනවා. අපි දැන් මේ වෙනකොටත් අද දවසේ අතුළු සෑයන කාලයක් අරගෙන තියෙනවා. අපි බලාපොරොත්තු වෙන මේ ගාව දවසේ මේ සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් වෙන විදිහට ඊගාවට තියෙන මේ පටික්කුල මනසිකායට සම්බන්ධ කොටස් සම්බන්ධව විස්තර කරගෙන අපි මේ කරගෙන ගිය විකාශනයක් දැනට තමන් තමන් කරන භාවනාවක් තව තවත් විස්තර වශයෙන් ඉදිරිපත් කරගන්න. ඒ නිසා අපි මෙතුආකාර කරගෙන ගිය කොටස් වල මේ කරුණ නොදැනීම නිසා යම් යම් පැටලවිලි යම් යම් එකලස් නොවීම තිබුණා නම් ඒවා වැරදිච්ච දේවල් නෙවෙයි අනිවාර්යයෙන්ම ඒවා නැවතත් අපිට පෝෂණය පිණිස මුල් මුල් සතිපට්ඨාන පසුපස සත්‍යපට්ඨාන වල වාසිය පිණිස හිිනවා කියන ධර්මයේ තේරුම් අරගෙන මේ වෙන ටික පුළුවන් තරම් භාවනා කරනකොට වෙන ටික ගුරුවරයෙකුත් එක කතා කරලා ඉක්මනට ඉක්මනට හදාගත්තොත් බොහෝම ඉක්මනට ඒක මුලින් තමන් පයින් යන්න පුළුවන් නැගිට ගන්න පුළුවන් ශක්තියට එන්න පුළුවන් කියලා මට හිතෙනවා පිරිසේ ඒ කියන්නේ පින් ශක්තිය තියෙනවා පාරමිතා ශක්තිය තියෙනවා නමුත් තාමත් ඒ අර මේ සෙල්ලක්කාර ගතිය එහෙම නැත්නම් ඒක ඉක්මනට කරගන්න ඕන ගතිය නැගිටලා තියෙනවා මදි ඒක තව තවත් තමන් හිතා ගන්න ඕනේ මේකට මගේ මියතු අනුග්‍රහය තමයි මේ වැරදෙන හැටි හෝ කරනකොට මොකද වෙන්නේ කියලා නැවත නැවත සාකච්ඡා කරන්න පෙළඹෙන්න ඕනේ. ඒක පුද්ගලික වැඩක් කියලා හිතන්න එපා. සාසනික වැඩක්. අපිට මේ tie හරි ගියානම් අපි ඒක අන්න අයටත් මේක දෙන්න අපිට ඉක්මනට කරන්න තියෙන අපේ සත්‍ය හොඳට පිළිපිසුදු කරගන්න. ඒ අදහසින් තමයි මේ සරුසු ඉදිරිපත් කළේ. මේ ඉදිරිපත් කරපු මූලධර්ම කරුණු, ඒ වගේම ප්‍රායෝගික කරුණු තම තමන්ගේ මූලධර්ම සම්භාරයට එකතු වේවා. කරගෙන යන භාවනා අධ්‍යක්ීම් වලට මේ එකතු වීමෙන් තව තවත් ශ්‍රද්ධාව, විරිය, සති සමාධි ප්‍රඥා කියන මේ මූල ධර්ම පෙළ ගැහිීමෙන් වහවහ සම්පජඤ්ඤේ අභිඥා ඥාන වලට ය아가ණ්ඩ ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතනින් නැවත කරන්න බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම සැලසීම උදා වේවා. මේක ඇත්තටම අපි පැයක් පැයකොත් විනාඩි 5ක් වගේ ආරම්භ තියෙන්නේ මම හිතන්නේ ඊට වැඩි කියලා තියෙනවා. එතන තාමාර විතර පටන් අරගත්තා. 8:20ට එතනේ. එහෙමනම් පැයකොත් විනාඩි 15ක් විතර තියෙන ඉතින් මේ අපි මේ සාකච්ඡා කරපු එක පිළිබඳව කාට හරි කියන්න කරන්න දෙයක් තියෙනවා නම් අපි ඒකට විනාඩියක් දෙකක් ගත කරමු. එහෙම නැත්නම් මේ පේන පෙන කාටත් මින් පැමිණීමේ ඒ වගේම ඥාතීන්ට පින් පැමිණීමේ චාරිත්‍රය સમાප්ත කරලා ධර්ම දේශනා ධර්ම ශ්‍රවණ සතිවාරයේ සමාප්ත කරමු කියලා මම යෝජනා කරනවා. නෑ ඒකදී හොඳට කියන්න පුළුවන් මේ ළඟදී කවදෝ කමඨාන් සුද්ධ කරනකොට පැහැදිලිව කිව්වා වම දකුණ වම දකුණ කියලා මෙනෙහි කරනකොට ඇත්තටම දකුණ තියෙනකොට වම මෙනෙහි කළා කියලා. වම තියෙනකොට දකුණ මෙනෙහි කරලා ඒ තරමටම මේ අන්දමන්ද වෙනවා. ඒ වම තියෙනකොට වමම මෙනෙහි කරන වමමයි මේ යන්නේ කියලා දැනගන්න පුළුවන් මේ සාක්ෂියක් අපට එනවා. කොච්චරද කියනවනම් වම නෙවෙයි කියලා කියනවනම් ඒකත් පෙන්වලා දෙනවා ඉතින්. දැන් මේ මම වම කිව්වට දකුණ කියන්නේ. දකුණ කිව්වට වම කියන්නේ කියලා ඒ දේ පෙන්වන ගතියත් හිතේ තියෙනවා. ඊට වැඩි ඒක බොහොම සංකීර්ණ පෙන්විලා හොඳ දේ තමයි වම තියෙනකොට වමයි දකුණ නෙවෙයි කියන ලක්ෂණක් පෙන්වනවා. දකුණ තියෙනකොට ඒ දකුණ පොළවේ හැපෙන හැටි එයාට තේරෙනවා මේ දකුණු පැත්තේ මේ සංඥා වෙන්නේ වම් පැත්තේ නෙවෙයි. ඒක සමානට පතුලෙන් එනවා සමානට වලලු කරෙන් සමානට දණියෙන් නැත්නම් උකුලෙන් හරි කොහෙන් හරි ඒ දකුණ ක්‍රියාත්මක වෙනකොට සංඥාවක් ඒ කියන්නේ මේ හිත වැඩ කරන්නේ නිතරම ෆීඩ්බැක්ස් එකත් එක්ක තමයි. ස්නායු සෛල වැඩ කරන්නේ මේක අපි දැන් මේක අල්ලන්න ඒ චේතනා කරන මේ ලේසු අල්ලන්න කියන්නේ අල්ලපු බව දැනගත්ත ගමන් තමයි යා චේතනාව නැතර කරන්නේ. ඒ කියන්නේ අල්ලපු බව හිත හොඳට මේක මේ මෙතන දක්වාම අත විහිදුවනවා. ඊට ලේන්සෝ ඇල්ලුවයි කියන එයා ඒ ෆීඩ්බැක් එක එනකම්ම වැඩේ යනවා දිගට. ඒ වගේ වම නම් වම තිබ්බයි ඉවර වෙනවායි කියලා සංඥාව එනවා. දකුණ තිබ්බාම දකුණ එනවා. ඒ වගේ මේ දෙකේ මේ කැපී පෙනෙන විදියේ උණුසුම් සිසිල් ගති හෝ ගොරෝසු සිසිල් ගති නැති වෙයි. නමුත් මේ වම කියන වෙලාවේ දකුණ නෙවෙයි කියන ලකුණක් තියෙනවා. දකුණ තියෙන වෙලාවේ වම නෙවෙයි කියන ලකුණක් තියෙනවා. අන්න ඒ දෙය කියනවනම් මහතෝණගේ ඔළුව පිටිපස්සට හැරිලා නැහැ. ඔළුවයි කඳයි එක පැත්තට දෙන්න. නැත්තම් මහසෝනාගේ ඔළුව තමයි. මම කියන්නේ දකුණ කියලා. දකුණ කියන්නේ ඔය ඒකට පඬිජනේ ඉඳන් යන්න බැරිකම කියනවා. මේ භාවනා කරන්න යන ඇවිදිනේවත් කරන්න බැරි ගන්න. ඒක වෙනවා. ඒක hina වෙන මේක ඇතිමයි. ඒ ඕනෑ පැති මේක හිතන එක වෙනවා. නමුත් ඒකෙන් අපිට ලකුණක් පෙන්වලා තියෙන්නේ මේ හිත හැම චේතනාවක්ම පහළ කරපුවම මේ චේතනාව සම්පූර්ණව නැද්ද හැම වෙලාවෙම ආපහු බලනවා. නිසා අපි මෙතෙන්දී ওই දෙල ප්‍රශ්න උත්තර දෙන්න තියෙන්නේ වම තියෙන වෙලාවේදී දකුණ නෙවෙයි කියන්නේ අපි මොකකින් හරි ෆීඩ්බැක් එකක් ගන්න. දකුණ තියෙනකොට වම නෙවෙයි වම තියෙනකොට දකුණ නෙවෙයි. ආනේ දන්නවනම් අපි දන්නවා දැන් ඉතින් අරමුණේ ඕනෙට කුණ දාලා යනවා. ආස්වාද ප්‍රසවාස කරනකොට මෙනෙහි කරන මෙනෙහි කරන යනකොට මලට පුරුද්දට ඇතුල් වෙනවා පිට වෙනවා මෙනෙහි කරාට ඇතුල් වෙනවා පිට වෙන මෙනෙහි කරන්න වෙන්නේ ඉඳ තියෙනවා. පිට වෙලා ඇතුල් වෙනවා කියලා මෙනෙහි කරන්න වෙන්නේ ඉඳ තියෙනවා. අන්න ඒ දේ වෙන්නේ නැත්නම් ඒ කියන්නේ අපි හැයෙන ආරක්ෂාවක තියෙන. නමුත් ඒක තවත් දැඩි තහවුරු කරගන්න ඇතුල් වෙනවා කියලා මෙනෙහි කරන වෙලාවදී අපි හිතට කියනවා මොකද්ද අත්දකින්නේ කියලා රිපෝට් කරන්න කියලා. උසාවියට කියලා කට උත්තරයක් බඳින්න ඕනේ. මොකද්ද බඳින කට උත්තර? ආන්නේදී තමයි භාවනාවක් liverචා පොඩි සටහනක් තියාගන්න. ඒක අපි කිය වැරදිවට ගත්තයි කියලා පහුවෙන්න ඒක දාපු ගමන් වැරදිවට ගත්තා කියලා පහුවෙන්න කියනවා. එදා ඕම නෙවෙයි, තදවීම නෙවෙයි මෙතන තියෙන්නේ, ඇලවෙන ගතියක් තියෙන්නේ, වැగిරෙන ගතියක් තියෙන කියලා අරක නිවැරදි එකට හදලා දෙනවා. ඉතින් ඒක නිසා මේ ගුරුම සාංශ කියන්නේ මේ පළවෙනි පළවෙනි වෙන වැරදි ගුරුවරට කියනවා බොරු කීමේ අකුසල කර්මයට වැටෙන්නේ එහෙම දකින්න නෙමෙයි අපි මේ කරන්නේ අපි නොදැනුවත්වම නමුත් ඒක ලියලා දැන් අපි පොතක් අච්චු ගන්න ගිහලා අපි පළවෙනි ලියලා ඒක මුද්‍රණය කරනකොට පස්සේ ප්‍රූෆ් බලනවා උරහට පැහැදිලිව වෙනස් වෙනවා ඊට පස්සේ තවත් වෙනස් කරනවා වෙනස් කරමින් වෙනස් කරමින් තමයි අන්තිමට පාඨකයා අතරපත් කරන්නේ ඒ වගේ තමයි අපි මේක සතිය පිටේම හරියන්නේ ඉස්සෙල්ලා ඔගේ ගොඩාක් වර්ධනයි සෑම වැරද්දක්ම සාමන භාවනා හුරුතලයක් විතර ගන්නවා මිසක් බොරු කියන දහසාවක් නිසා ඕ වරද එහෙම එකක් නෙමෙයි ගන්න තියෙන්නේ. මුලදීනේ මෙන්න මේ මූලික අභ්‍යාසය කරන්නේ. ඉතින් හැමදාම එක තැන කරකේ කරකවි ඉන්නවා මට වර්ධින හැටි මෙහෙමයි කියලා කියන්න දන්නේ නැහැ. ඒකයි ඒකට කියන්න තියෙන හොඳම ක්‍රමය. ඒ වර්ධිනවමයි කියලා හිතාගන්න. පුංචි කාලේ මොන්න පොඩි එකාද අසුචිත කාලේ නැත්තේ. දැන් වුණොත් කොහොමද? දැන් බොහොම අශිෂ්ඨාකාරයි නොගිය යුත්තක් කියලා අපි දැන් පොඩි කාලේ ඔක අත ගන්නකොට අම්මලා කියන්නේ ඕම දැටි ඔය පුළුවන් හරි ඔය කාලේ කරගන්නේ ලොකුනහම කරන්න හම්බෙන්නේ නැහැ ඔක. අර කරාස්මියටයි අරකේ කියන එක අත ගාලා දැකම මම හරිම කැමති එක දිහා බලන්නේ. උඩ රත්තරන් උනත් එක අසුචි උනත් එක ඉච්චරයි කියන්නේ. දැන් බෑ ඒක කරන්න. ඒ නිසා අපි භාවනාව පටන් ගන්නකොට දැනගන්න ඕනේ ඒක හුරුතලයක් කරගන්න. ඒ වැරදි නැතුව කරන්න බෑ. ඒ නිසා හැම වෙලාවෙදීම පුළුවන් තරම් ආරම්භයේදී මේ ඇතුල් වෙන වාරේ මේ පිට වෙන වාරේ මේ වම තියෙන වාරේ මේ දකුණ තියෙන වාරේ මේ ඈත බලනවා මේ ඉස්සරහා බලනවා මේ හැරෙනවා මේ කෙලින් යනවා ආදි වශයෙන් මේ මෙව අතර තියෙනවා මේ පුංචි පුංචි පුංචි එකට ආවේනික ලක්ෂණ වගේක් හිත ගන්නවා ගන්නකර තමයි හිත එකලස අරගෙන යන්නේ අපි දැන් මේ සක්මන් කරනකොට මේ කරන්න යන්න එපා සාමාන්‍යයෙන් මේ කෙරෙන්නේ හිතන ඇස් දෙක වහගෙන යන්නේ. ඇස් දෙක ගන්න පියවර දෙක තුන යනකොට හිතේ තියෙනවාද ගොළු බෙල්ලගේ මේ මොනවාද ඇන්ටරස් දෙක වගේ ඉතින් දාගෙන යන්නේ දැන් පය වදීද වැටීද කියලා අමුතු සෙන්සර් එකක් වැඩ කරනවා. ඒකයි කියන්නේ ඕක කරුව සතිය කරනවා. ඒ වගේ හිත හැම වෙලාවෙම ෆීඩ්බැක් කරගන්න. කරපු වැඩේ හරිද වැරදිද කියන්නේ දැන් මා නෝර පෙරහැර ඉවරෙච්චාම අනිවාර්යයෙන්ම බස්නායකතුමා ගිහිල්ලා රිපෝට් කරන්න ඕනේ ජනාධිපතිට පෙරහැර සාර්ථකව කෙරුවා. ඒ කෙරුවා තමයි ඉතින් කවුරුත් දකින්නේ 60 70 වගේ ලක්ෂ කෝටි ගණන් දාන පෙරහැර හරියයි කියලා ඒක හරියන්නේ නැහැ. ඔප්පු කරන්න ඕනේ කියලා. මම පෙරහැර හරියට කරා. ඒක තමයි අපේ හිත හැම එකක්ම ඒ වගේ සම්පූර්ණ ඉවරන ඉෂුව එකක් ආව නම් ඒක කෙලෙස් ඉතුරු වෙන්නේ. මොකක් හරි රිපෝට් උනේ නැත්නම් ඒකට කෙලෙසක් ඉතුරු වෙනවා. ඒකේ ටැග් එකක් හිතේ හිටිනවා. ඒක මෙමරි එකට යනවා. සතියට ආවුනා නම් මුලමදාග ආවුනා නම් ඒක හිතේ තියාගෙන දෙයක් නෑ. ඒක පර්ෆෙක්ට්. ඒක no remarks ඉවරයි. පාස් කරන පාස් කරන යනවා. නිසා අපි ගන්න ගන්න චිත්තක්ෂණේ රිමාක්ස් නැතුව යන්න වෙනවා. ඒක අත්දකලම යන්න වෙනවා. අත්දැකේ නැත්නම් ඒක රිමාක්යක් හිතනවා. ඒක හරියම ෂුවර් නෑ මේ මොකද්ද උනේ කියලා. ඒවට කියනවා ආරම්මනානුසය කෙලස් කියලා. දකින්න දකින්න අරමුණෙන් කොනක් ඉතුරු වෙනවා. ඒ කොන ඉතුරු වෙන්නේ සතියෙන් මොළමැදක අහුනේ නැත්තම්. හැබැයි මේක මේ මේ දවස පුරාම මේ වගේ දෙයක් කරනවා කියන්නේ කොච්චර පුරුදු කරන්න ඕනද? සතියම එපා, දවසම එපා. ඒ විනාඩි 5ක් එක දිගට කරන්නේ. ඒක ලොකු කුණුවක් ඕනේ. කරපු දවසේ නම් හරි පුදුම සතුටක් ඇති වෙනවා. මේ අපේ අම්මලා තාත්තලාවත් මේ වගේ දැන් හිතලවත් නැහැ. ඒ වගේ මේ බුද්ධ ආගමේ බාහිර වෙන්නේ මහා බුද්ධ සාධන මාත්‍යන්තය කාර්යෝ ওই මහා නායකලට හිතා ගන්නවත් හම්බෙන්නේ නැහැ. අන්තිම ලීවර් ගියත් ඇත්තටම අමාරුයි. මේ නිකන් මේ සිටිසන් ජෝන්ට තමයි වැඩේ කරන්න පුළුවන්. නැතුව කරන්නේ. අපි නිසා අපි බයින් වල වීමටම බහලි වෙන පයින් ඇවිදින්නවත් දන්නේ. අද තමයි යන්නේ ඇවිදින්නේ. අද තමයි ඕස්ම ගන්න කියලා. ඒ මුල් ටික මල්ලගත්තට පස්සේ අර හරි පුදුම සෑහළු මෙලෙක් පුංචි හිතකට වැටෙනවා. මේකට අකමැතිද මන් දන්නේ. අපෝ යන්න කැමති නැහැ. යන්නේ එකයි තියෙන. අපෝ කියලා පොඩි බබෙක් වෙන එකයි තියෙන. බිග්ිනර්ස් මයින්ඩ් එක තමයි ඕනේ කරන්නේ. එතකොට ඕක එච්චර අමාරු නෑ. මොකද ඒකට වැර අමාරු නැති වැරදුනට කමක් නැහැ කියන හිත තියෙනවා. ඒ මෙලෙක්කම තියෙනවා නම් ඉතින් ඕනම කැපැසිටි එකක් ගන්න පුළුවන් හිතේ. මම වර්ධිනත කරනවා කියලා කිව්වොත් එම පටන් ගන්නෙ මම කියලා. ඉතින් හොදලා ගන්න දෙයක් නෑ ඒක ඊටපස්සේ. දැනද මම කිව්වොත් වැරද්දක් තමයි. මම කියලානේ පටන් ගන්න. ඉතින් වැරද්දම තමයි ඒකට ප්‍රශ්නයක් නෑ. ඒක කොච්චර සති සම්පජඤ්ඤාවක් පහුවෙන්න පටන් ගන්නකොට අලුතෙන්ම පටන් ගන්නවා. බොහෝම ගෞරවණීයකට කියන්නේ ධර්ම ගෞරවය කියලා. එහෙම කරනවා නිසා වම තියෙනකොට දකුණ නොවේ කියන්නේ ලකුණක් අපි හිත ගන්නවා. දකුණ තියෙනකොට වම නොවේ කියන්නේ ලකුණක් ගන්නවා. ආන්න ඉතින් ඒක තියෙනවනම් අපිට ඒක අදහස් කරන්නේ අරමුණට මූණට මූණ දාලා කියයි. මොකද කියන්නේ උත්තරයක් දුන්නයි කියලා දෙහිතෙන්නේ මැදිද? ඔව් අපි එමනම් දැන් ගාථා සජ්ජායනා කරලා පේනොකේ නැත්නම් කාටවත් පින්පමුණවලා ඥාතින් සීපත් කරලා අපෙත් ප්‍රාර්ථනාව මේ සීපත් කර ගැනීම අද දවසේ ධර්ම දේශනාවට පස්වන සතිವಾರේ સમાપ્ત කරමු කියලා මම යෝජනා කරනවා. අපි ඔක්කොම එකතුව ඒ ඥාතින් සීපත් කිරීම කරමු. චිත්තාවතාච නම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සිද්ධියා යත්තාවතාච නම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතා සම්පත්‍ති සිද්ධියා යත්තාවතාච නම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු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 ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ පාද සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය මෙම ධර්ම දේශනාව පවත්වනු ලැබුණේ නීතිගල නිස්සරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උඩීරිය ගම ධම්මජීව ස්වාමින් වහන්සේ විසිනි. Thank you. මෙම ධර්මදේශනාව පටිගත කර ගන්නා ලද්දේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර ධම්මසරණ විහාරස්ථානයේදී බව සලකනවා.